මේතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මූල ආසනයේ වැඩ සිටිනේ අපගේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම යෝගාවචර සංඝ පිරිසකින් අවසර මේත දින කීපයකට පෙර පටන් අපි මේ පවත්වාගෙන එන ධර්ම දේශනා කීපය තුළ යෝගාවචරයේ වශයෙන් එහෙම නැත්නම් භාවනාවට බෙලඹීගත් එළඹීගත් කෙනෙකු වශයෙන් මේ බුද්ධ ධර්මයේ අඩංගු වෙන්නේ ඒ මූල ධර්මයේ තමන්ගේ අධ්‍යක්ීම් වලට යා කරගන්නේ කොහොමද? එසේ යා කරගන්නකොට තමන්ට වටහා ගන්න පුළුවන් වෙන්නේ මොන ආකාරවලටද? මේ මූල ධර්ම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට හැදෙන ආකාරයකට පවත්වන්නේ කොහොමද ආදී විදිහට විකාශනය වෙලා යන විදිහට ඉති ධර්ම දේශනා කීපයක් පවත්වන්නට යෙදුණා. මේ ධර්ම දේශනාවලදී ප්‍රධාන වශයෙන්ම වෙන විදිහට කියනවා නම් තේමා වශයෙන් පවත්වන්නට යෙදුනේ එකම ධර්මතාවයක් වෙන නැත්නම් එකම චෛතසිකයක් වෙන මේ සතිය මුල් කරගෙන. මේ සතිය කියන එක අප්‍රමාදය කියන එක සිහිය කියන එක නොසලී වර්තමාන මොහොතේ එළඹ සිටින ස්වરૂපයේ කියන මේවා එක එකනා තම තමන්ගේ භාවනා මට්ටම් වල හැටි හැටියට විවිධ විදිහට තේරුම් ගන්න. වෙන විදිහකට කියනවා නම් මේ අප්‍රමාදයේ මට්ටම් කීපයක් ඇති බව මේ වෙනකොටත් අපි පැහැදිලි කරගත්තා. අප්‍රමාදයේ පැත්තෙන් බලනවා නම් සාමාන්‍ය සුතමේ වාසයේ ආහල තේරුම් ගන්න මට්ටමේ මට්ටම් තුනක් පෙන්වලා දෙන්න පුළුවන්. ඊටාම ඝන බහල ගොරෝසු මට්ටමේ අප්‍රමාදය. ඊළඟට මධ්‍යස්ථ ප්‍රමාණයේ අප්‍රමාදය. ඊගාවට තුන්වෙනි වන්නා වූ ඊටාම සියු භාවනාවේ චිතර අවස්ථාවේදීම කුකුලා දැමිය යුතු අප්‍රමාදයේ කියලා මේ අප්‍රමාදයේ කොටස් තුනකට කඩලා පෙන්නන්න පුළුවන්. ඒනොත් මේ ඝන බහල ගොරෝසු අප්‍රමාදය කියන එක වෙන විදිහට කියනවා නම් අප්‍රමාදය අපි තේරෙන එදිනෙදා වශයෙන් පාවිච්චි කරන වචන වශයෙන් ගන්නවා නම් කල යුත්තේ කිරීමට පමා නොවීම නොකළ යුත්තේ නොකිරීමට ප්‍රමාණ වීම අප්‍රමාදී කියලා කියනවා. කළ යුත්තේ කිරීමට සිහිපත් භාවය, සිහිය ඇතිකම, නොකළ යුත්තේ නොකිරීමට සිහිය ඇතිකම කියලා ගන්නවා. මේනොත් මේ ගොරෝසු මට්ටම වශයෙන් ගැලපෙන්නේ විග්‍රහ වෙන්නේ කායික දුස්චරිත වාචික දුස්චරිත වලින් වළකින මට්ටම. වෙන විදිහට කියනවනම් සීලයේ පන්සිල් අටසිල් දසසිල් ආකාරයෙන් සීලේදී අපට මේ සතුන් මැරීම හොඳ නැතය එයින් වැළකී යුතුය සොරකම් කිරීම කාමයේ වර්ධව හැසිරීම ආදී කායික ක්‍රියා ඊගාවට වචනෙන් සිදුවෙන බොරු කීම් කේලාම් කීම් ආදී ගොරෝසු කාටත් වැටහෙන Tamanට විතරක් නෙවෙයි ඒක අනුන්ටත් කරන අවස්ථාවේදීත් වැටහෙනවා පසු වෙලක් වැටහෙනවා බොහෝ පිටසකට Tamanත් සහිතව මේ දුක් පීඩා පමුණවනවා. මේ නිසා මේක නොකල යුත්තක්. මෙන්න මේ විදිය කාටත් තේන ඝන බහල සමාජ ධර්ම වශයෙන් ආචාර ධර්ම වශයෙන් පවත්නා වූ මේ දුස්චරිතයන්ගෙන් වැළකීම අපිට ගන්න පුළුවන් ඊටම ගොරෝසු අප්‍රමාදයේ වශයෙන් යෝගාවචර ජීවිතයක පැත්තෙන් සලකා බලනවන යෝගාවචරය ඊටමත් ප්‍රාථමික අවදීයේ මේක තේරුම් ගත කෙනෙක් මේ නිසා යෝගාවචරය ඒ සීලයට බාධා වෙන තැන් අතහැරලා සීතේන සීලයට ගැළපෙන සප්පායතන් සොයාගෙන ඇවිල්ලා සිල්ලතුන් ආශ්‍රය කරමින් මේ වෙනකොටත් පියවර කීපයකින් මේ ගොරෝසු අප්‍රමාදය ඇති කරගෙන තියෙනවා. මේ නිසා යම් කිසි විවේකයක් තියෙනවා. චර්යා පද්ධතියක් තියෙනවා, පිළිසිදුවක් තියෙනවා වැඩපිළිවෙලේ. නමුත් මේ මට්ටමටපත් වෙච්චි මේ සෑම සියලු දෙනෙක්ම හොඳට දන්න කාරණාවක් තමයි මේ විදිහට නොකල යුත්ත නොකිරීම කල යුත්ත කිරීම ඊටාම ඝන බහල මට්ටමින් වළක්වා ගත්තාම තමන්ට විශාල ස්පාසුවක් ලැබෙනවා. පාන්සුද්ධියක් ලැබෙනවා. නමුත් ප්‍රශ්නය එන විදිහකට කියනවා නම් අපේ අවසාන පරමාර්ථය වෙන මේ කෙලස් වෙහෙස එළීමෙන් නතර වීම ලොකු සහනයක් ලැබෙන්නේ නැහැ. එන විදිහට කියනවා නම් දියුණුවක් ඉස්සරහට යෑමක් මේ මට්ටමින් ලබා ගන්න බෑ. පුළුවන් වෙන්නේ එන්න තියෙනා වූ කරදර ප්‍රමාණයක් ආරස්සා වීම පමණයි. නොකලියොත් නොකිරීම නිසා, කලියොත් කිරීම නිසා එන්න තියෙන කරදර ප්‍රමාණයක් ඉවත් කරගෙන ඉන්න පුළුවන්. නමුත් ඇතුළතින් තවමත් සංසාරේ විරුද්ධ නිසා, කෙලෙස් ජවයේ නිසා රාශි වශයෙන් අපතුලේ හිතේ කෙලෙස් මතුවෙනවා. මේ නිසා යම් කෙනෙක් තේරුම් ගන්නවා නම් මේ සීලයේ වශයෙන්, කය වචනේ සංවර කිරීම වශයෙන් තමන් පනවාගෙන රකින්නා වූ මේ අප්‍රමාදේ නිසා විශාල කලෙලියක් අසසිලක් ලැබෙනවා. නමුත් ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විසඳෙන්නේ නැහැ. තවත් ඇතුළතින් හිතෙන් මේක මතු කරන ගතියක් තියෙනවා. එහෙම නැතිනම් අර තමන් ඊටාම ආයාසයෙන් රැකගෙන ඉන්න ආවෝසිය කැඩෙන තැනට යනකම් සමහර වෙලාවල් වලට ආවේග Java මතු කරනවා මේ නිසා මේ ආවේග Java හිතේ පහළ වෙන Java හිතේ පහළ වෙන මත් ගති ආසා පාකන් ආදී දේවල් යම් වෙලාවල් වල ඉක්මවා යාම නිසා පමණ ඉක්මවා යාම නිසා අර මෙතුආක රැකගත සීලයක් කැඩෙනවා මේ නිසා මේ Java ආධිකව පැන නගින්නා වූ හැඟුම්බර දේවල් නතර කළ යුතුයි කියලා කල්පනා කරනවා නම් අර අප්‍රමාදයේ මධ්‍යස්ථ අවස්ථාව පොරොන්දෙන්ට ගන්න වෙනවා. ඒක අපි පසුගිය ධර්මදේශනා දෙකක විතර සාකච්ඡා කරා. මේකට ධර්මානුකූලව සඳහන් කරන්නේ ඉන්ද්‍රිය සංවරය. සීලයත් එක විදිහකට ඉන්ද්‍රිය සංවරයක් තමයි. නමුත් සීලයේදී අපේ ප්‍රධාන වශයෙන්ම සම්බන්ධ වෙන්නේ බාහිර ලෝකයක් සමග අනෙකුත් සතුන් සමග සම්බන්ධතාවයේදී පැන නගින්නා වූ ප්‍රශ්න. මේ ප්‍රශ්න ටික යම් කිසි කෙනෙක් කාරණා තේරුම් අරගෙන ඝන බහල අප්‍රමාදයේ ඇතිකල යුතුයි කියලා නැත්නම් ඝන බහල ප්‍රමාදයෙන් වෙන් විය යුතුයි කියලා තේරුම් අරගත්තොත් ඒ පුද්ගලයා අනුන්ට දුක් නොදෙන ඒ මාර්ගයෙන් Tamanට දුක් ඇති නොකර ගන්නා පුද්ගලෙක් බවට පත් වෙනවා. නමුත් අපි අර මතක් කරගත්ත විදිහට ආවේග ජනකෝ වරින් වර වචනයෙන් කයෙන් අකුසල් වෙනතරමෙතම අවිස්සන ස්වරූප දෝපේ නතර කර ගන්නට නම් ඒ බාහිර ලෝකේ සම්බන්ධ කරගෙන නැත්තා වූ මේ සීලය රැකීම පමණකින් මේ කටයුතු සම්පූර්ණ වෙන්නේ නැහැ. නැත්නම් අප්‍රමාදයේ මධ්‍යස්ථ ප්‍රමාණයෙන් වැඩි මේ කටයුතු සම්පූර්ණ වෙන්නේ නැහැ. තාම යම් කිසි ප්‍රමාදයක් සිද්ධ වෙනවා. මෙන්න මේ ප්‍රමාදයට දෙන බෙහෙත ප්‍රතිකාර පන්තිය පිළියම තමයි මේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඉන්ද්‍රිය සංවරය නැතිනම් මේ වෙනකොටත් එක්කෝ සිල්වතෙක් වශයෙන් එහෙම නැත්නම් යෝගාවචරයක් වශයෙන් කල්පනා කරනවා නම් ඇහැට රූප මතුවෙනවා කනට ශබ්ද නාසයට දිවට ශරීරයට හිතට ඒ ඒ අරමුණු ඉදිරිපත් වෙනවා මේ අරමුණු වල විෂම ස්වરૂප පවතිනවා මෙන්න මේ විසම අරමුණු හිත මධ්‍යස්ථ මට්ටමට පුහුණු නොකර සාමාන්‍ය ලාමක නොදියුණු හිතකින් බැලුවොත් අර අරමුණු වල ඇත්තා වූ වේස අරමුණු වල ඇත්තා වූ මායාකාරී ස්වરૂපයේත් මේ දියුණු නොකරපු හිත යටත් වෙනවා මත් වෙනවා වඩලා ගන්නවා මේ නිසා හිතේ නිත්‍ය උච්චාවච භාවයක් පවතිනවා. තද උච්ච ආසාවල් සමාජයට පහළ වෙනවා. තද අවච අන්තිමටම බහකෝ ආසාවල් පහළ වෙනවා. නැත්නම් ද්වේෂ පහළ වෙනවා. මේ නිසා හිත නිතර පෙළෙනවා. එනේන අරමුණක් විශේෂ කිසිම සංවරයක් නැහැ. කිසිම පාලනයක් නැහැ. ඒ අරමුණු ඒ ඒ තාලෙටම ඇතුළට ගද ගන්න. හිත මේ වගේ දෙයකට පුරුදු කරලා නැහැ, පුහුණු කරලා නැහැ, පදම් කරලා නැහැ. මේ නිසා අරමුණු වල ඇත්තා වූ ඒ කෙලෙස් ස්වરૂප සම්පූර්ණයෙන්ම හිත මත් කරගන්නට හිත යටපත් කරන්න පුංචි කරන්න පුරුදු වෙනවා. මෙහෙම පුංචි වෙන්න පුංචි වෙන්න හිතේ අර සාදු රාග, සාද ද්වේෂ, ඉදිරියට ආවෝදී පිළිබඳ කලකොල ස්වરૂප ඇති වෙනකොට මේ தত্ত্বය දිගින් දිගටම පාලනයකින් තොරව වැඩෙන්න, වැවෙන්න ඉඩ හැදියොත් ඒ సంతානිය ඇති පුද්ගලයා තුළින් සතින් මැරීම සිදුවෙන්නත් පුළුවන්. හොරකමක් කිරීම සිදුවෙන්නත් පුළුවන්. කාමයේ වරදව හැසිරීම, බොරු කීම්, හිස් වචන කීම්, පරද වචන කීම්, හේලාම් කීම් ආදී මෙතුආකල් අර රැකගෙන ආපු සීපද කැඩෙන මැත්තෙත් හිත ආතුර තත්ත්වයටපත් වෙන්න පුළුවන්. මේ නිසා මේ අප්‍රමාදය දිගීම ඉදිරියට ගමන් කරන කෙනා කල්පනාකාරයා වෙන විදිහකට කියනවා නම් බුදුබණ විපස්සනා උපදෙස් ලබන පුද්ගලයා මේ කාරණා කාරණා වටහා ගැනීමෙන්ම මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය බාර ගන්නට වෙනවා. පිළිගන්නට වෙනවා. එහෙම නොවුනොත් හිතට නීවරණ මට්ටමට වැද ගන්නා වූ මේ කෙලෙස් පිළිබඳව හිත තාම දුබුල් තත්ත්වේ පවතිනවා. ලාමක තත්ත්වේ පවතිනවා. ලදරු තත්ත්වේ පවතිනවා. මේ නිසා හිත නිතර සැලෙනවා, දැවෙනවා. මේ නිසා යෝගාවචරයට ඉන්ද්‍රිය සංවරයේ මාර්ගයෙන් අප්‍රමාදයට අනුග්‍රහ දැක්වීම සිද්ධ වෙනවා. ඉන්ද්‍රිය සංවරයේ තුලින් යෝගාවචරය බලාපොරොත්තු විය යුත්තේ තේරුම් ගත යුත්තේ ඇතුළත එන්නා වූ අරමුණු රාශි රාශි වශයෙන් පුරුද්දට අයාලේ එන්ට ඉඩ දෙන්නේ නැතුව හැකි තාක් දුරට ඇතුළට වැද ගන්නා වූ අරමුණු වල ප්‍රමාණය කුඩා කිරීමත් අඩු කිරීමත් ඒ මත් අවදිමත් හිත සතිමත් හිත වැඩි කිරීමත් කිරීමෙන් යෝගාවචර තමන්ගේ සමබර භාවය දැක ගන්න පුළුවන්. ආරමුණු රාශි වශයෙන් අතෝරක් නැතිව ඇහිමුත් එනවා කනිමුත් එනවා නාසයමුත් එනවා ඒ පිළිබඳ සංවරයක් නැතිනම් අර කලින් කියාපු විදිහට හරියට දලු ලපටි පත්‍ර වාගේ නැත්නම් යාන්තමට හැදිලා පුලාමක එළවලු මල් පළතුරු වාගේ බාහිරින් එන්නවෝ කෙලස් ගොරෝසුකම් මත තැවි පොඩි වී යන පටන් ගන්නවා. හිත පුංචි වෙනවා, පරිදිනවා, පැලෙනවා, පැලෙනවා. ඒ වෙනුවට බාහිරින් එන අරමුණු ඇහෙන් දකින රූප, කනෙන් අසන ශබ්ද ආදී දේවල් වල සංවරයක් ඇතුව තමන්ට සප්පාය දේවල් වැඩි අසප්පාය දේවල් දුරු කරන ආකාරයට ඉන්ද්‍රිය සංවරයක් පවත්වනවන අතුලට එන්නා වූ අරමුණු ප්‍රමාණය අඩු කරන ගමන් යෝගාවචරය එන්න තාක් අරමුණු සතියට හසු කර ගන්නවා නම් වෙන විදිහකට කියනවා නම් මෙනෙහි කරනවා නම් මෙනෙහි කිරීම නිසා වරින් වර මේ එන අරමුණු ප්‍රමාණයට වඩා මෙනෙහි කරන හිත දියුණු වෙලා පළල් වෙලා විශාල වෙලා අරමුණේ හිතට මෙනෙහි කරන හිතට හසු කරගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. මෙන්න මේ වෙනකොට හිතේ පදම් වීමක්, වැවීමක්, වැඩිවීමක් සිදු වෙනවා. මේ විදිහට වැවීම, වැඩිවීම සිදු වෙන අවස්ථාවේදී සංසාර පුරා අතෝරක් නැතුව නිසි නින්දේ බැට දෙමින්, පහර දෙමින්, පෙළමින් ගමන් කළා වූ නීවරණ ධර්මවල ස්වરૂප යෝගාවචරයට වරින් වර දැක ගන්න පුළුවන්. මේ දැක ගැනීමේ කරාන්තන අර කියන විදිහට නීවරණ වලට ඉඩ නොදෙන නැත්නම් අරමුණු වල ප්‍රකෘති ස්වરૂපයෙන් ඇවිල්ලා පහර දෙන ස්වરૂපයට ඉඩ නොතබා සතිමත් හිත පුළුවන්තර පතුරවනවා. ඒ පතුරවන පතුරවන ක්‍රම ක්‍රමේ යෝගාවචරය තුළ අභ්‍යන්තරයේ මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා ඉන්ද්‍රිය ධර්ම වැඩෙන ආකාරයට ඉන්ද්‍රිය සංවරය පවත්වනවා නම් අන්න එතනදී මේ බාහිරෙන් එන්නා වූ අනතුරු කාරක නැත්නම් සතුරු කාරක නීවරණ ධර්ම වර එක යටපත් වීමත් ඒ වෙනුවට වරින් වර සද්ධාව වීර්යය සතිය සමාධිය ප්‍රඥාව කියනා වූ ඉන්ද්‍රිය ධර්ම වල දියුණුවත් වැඩිමත් සිද්ධ වෙනවා මෙන්න මෙහෙම වෙනකොට යෝගාවචරයන් තුවක්කල් අහලා එනම් සද්දේ වස්තු දැකලා ඇති කරගෙන තිබුණ යම් ශ්‍රද්ධාවක් වුණා නම් මේ ශ්‍රද්ධාව Taman තුලින්ම ඔප්නන වෙන්න පටන් ගන්නවා. මුවාත් වෙන්න පටන් ගන්නවා. ඒ මොකද Tamanම වරින් වර ජීවර ධර්මය යටපත් කරමින් අරමුණු වලින් මතුවෙන ආ වූ ඒ රාග දනවන ගති, ද්වේෂ දනවන ගති අස්පනා පිට වරින් වර දැක ගන්න පටන් ගන්නවා. මේ විදිහට දැක ගන්න දැක ගන්න වාරේ යෝගාචරය මේ සතිපට්ඨාන සූත්‍රයේ අර මුලින් සඳහන් කරපු විදිහට සත්තානං විසුද්ධියා කියපු ආකාරයට රාගයෙන් තොර, ద్వේෂයෙන් තොර, කලකොල භාවයෙන් තොර හරියටම ආරමුණට මූණට මූණ දාතවමින් මෙනෙහි කරමින් ඉන්න අවස්ථාවේදී අලෝභ අදෝස අමෝහ කියනා වූ පිරිසිදු හිතිවිලි වලින් සහිත පිරිසිදු හිතක් කියන්නේ මේකයි කියලා තේරුම් ගන්න. වෙන විදිහට කියනවා නම් සතිපට්ඨාන සූත්‍රයේ පළමුවෙනි ආනිසංසයේ අස්පනා අපිට දක්වනවා. දකින්නකොට යෝගාවචරයට ඒ යම් විදියකට මෙතුවකල් අහලා පිළිඅරගෙන තිබුණා නම් මේ සතිපට්ඨානේ වඩන්න ඒකාන්තයෙන්ම පිරිසිදු සත්වයක් බවට හිත පිරිසිදු පුද්ගලයෙක් බවට මොහොතකට හෝපත් වෙනවා කියන්නේ දැන් Taman තුලින්ම අත්දකින්නකොට අනුකුසල ඡන්දයට ලොකු ගැම්මක් එනවා මේ කුසල ඡන්දේ නිසා නැවත නැවතත් මේ කරපු කෘත්‍යයම ඒ විදිහට කියනවා නම් ආරම්භනට හිත හරියට එල්ල කිරීමත් නැවත නැවතත් මෙනෙහි කිරීමක් කිරීමට පීතිය පහළ වෙනවා. මේ විදිහට මතුවෙන මතුවෙන ආරම්භනට හිත එල්ල කරලා ආරම්භනට මූණට මූණ දාලා ඉන්න වෙලාවේදී රාගයට ඉඩ දෙන්නේ නැතුව, ද්වේෂයට ඉඩ දෙන්නේ නැතුව, මෝහයට ඉඩ දෙන්නේ නැතුව පවත්වන්න පුළුවන් වෙනකොට මේ ව්‍යාපාරයේ දිගින් දිගට යනකොට ඒකාන්තයෙන් හිත ඒ ආරම්භන මත තැම්පත් වෙන්න ගන්නවා. අවිස්සන ස්වරූපේ ආදි වෙනවා. සක සංකා ස්වරූපේ ආදි වෙනවා රාග දෝෂ මොහ ආදි වෙනවා නිදිමත ගති ආදි වෙනකොට හිත තැම්පත් වෙනකොට අපි කියන එකට සමාධිය කියනවා මෙන්න මේ විදිහේ සමාධියකින් ප්‍රඥා භූමිය ප්‍රඥාවට ඉඩ සැලසෙනවා මේ නිසා අප්‍රමාදයේ මධ්‍යස්ථ ප්‍රමාණයේදී බාහිරින් එන්නා වූ අතෝරක් නැතුව ගලන්නා වූ මේ අරමුණු විශේෂයි අහමසේ අහමගෙන් කන මගෙන් නාසය මගෙන් එන අරමුණු විශේෂයි සතිමත්ව ඒ ඒ දොරටුවේ දොරටුපාලයේ කුසේ සතිය ක්‍රියාත්මක වෙනවනම් යෝගාවචරයා නැවතිල්ලේ යෝගාවචර ස්වરૂපයේ ඉරියව් පවත්වනවන වරින් වර මෙන්න මේ தත්ත්ව දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ වහා ලැබිය හැකි ආනිසංශයක් වෙන පිරිසිදු හිත. යම් මොහොතක සාර්ථකව නිවැරදි එල්ලේකින් යුක්තව නැවත නැවතත් මෙනෙහි කරන එක හිතක්, එක චිත්තක්ෂණයක් පවතිනවනේ ඒ චිත්තක්ෂණයේදී මතුවී පවතිනා වූ අරමුණට මෙනෙහි කරන හිත මූලට මූල දාලා පවතිනවා නම් ඒ පවතින හිතේ රාගය නැහැ, ද්වේෂය නැහැ, මෝහය නැහැ. වෙන විදිහකට කියනවනම් විසුද්ධි ස්වરૂපයක් පවතිනවා කියලා යෝගාවදයට වැටෙනවා. මේ නිසා මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය දිනු කරන අප්‍රමාදයේ වඩන අවස්ථාවේදී යෝගාවචරය ක්‍රමයෙන් Taman තුල ඉන්ද්‍රිය ධර්ම එක එකක් වැඩ කරන ආකාරය පිළිබඳව වරින් වර තීරු ගන්න පටන් ගන්නවා. මේ විදිහට ඉන්ද්‍රිය සංවරයේදී ඉදිරියට යන්නේ නැතුව කඩාවැටීමක් සිදු වුණොත් මේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන්ගේ වැඩි වීම ක්‍රමානුකූල බව නැති වෙනවා. උපමත්තන් වීම, සමතුලනය වීම, සමබර වීම බාධා වෙනවා. මේ නිසා යෝගාවචරය මේ අවස්ථාවේදී කරන කියන කටයුතු පිළිබඳව ඉතාමත්ම සැලකින්නේ. ඊටාමත්ව සංවේදීව කටයුතු කරන්න ඕන. ඊටාම කුඩා හෝ වේවා අකුසලයක්, වැරදි වැඩක්, කමක් නැහැ. ඕක මෙතෙක් කල් කරපු දේ මේ කමක් නැහැ කියලා ඒකට නොසලකා හිටිය. ඒ පොඩි අකුසලයේ කනාරක පුරුද්ද දිගින් දිගට දිගින් දිගට වැඩිලා තමන්ගේ භාවනා කර්මාන්තේ කඩාබිඳ දමන තරමටම ගන්න බහල වැඩෙන්න ඉඳී. ඒ වගේම තමයි Taman මේ භාවනා වැඩ පිළිවෙල නිසා හෝ යෝගාවචර වැඩ පිළිවෙල නිසා හෝ යම් වත් පිළිවෙතක් එහෙම නැත්නම් හොඳ කටයුත්තක් පුරුදු වුණාන ඒ කටයුත්ත දිගින් දිගටම දිගින් දිගටම කරගෙන යනවනම් එයින් එන ගැම්ම අනුව මේ ඉන්දිය ධර්ම වැඩිවීමත් ඒක සාධක කරුණු පහළ වෙනවා. ඔක කරන වෙලාවේදී මේකෙන් මේ තරම් ආනිසංශ තියනවාද කියලා සැක පහළ වෙන්න පුළුවන්. මේ නිසා යෝගාවචරය මෙතනදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද දැන් ඒ කියන්නේ මේ බාහිර ඉන්ද්‍රිය සංවර කරන අවස්ථාවේ ඇහ කන දිව නාසය ශරීරයේ හිත කියන මේ ඉන්ද්‍රිය සංවර කරන අවස්ථාවේදී අභ්‍යන්තරව බෝධිපාක්ෂික ධර්ම වෙන ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා ඒ කියන්නේ ශ්‍රද්ධාව විරිය සති සමාධිය වැඩෙනවා මේ වැඩෙන වෙලාවේදී මුලින් මුලින් මේව වැඩෙන්නේ එකිනෙකක් මත සමබර වෙමින් සම්තුලනය වෙමින් නෙවෙයි වරින් වර වැඩෙනවා මේ ඉන්ද්‍රිය සංවර අවස්ථාවේදීම යෝගාවචරය තුළින් දැන් භාවනාවේ මේරීම කියලා කියන්නේ බාහිරින් එන අරමුණු වලට ප්‍රතිශක්තිය දීමේ ශක්තිය වැඩි වෙනවා කියලා කියන්නේ ධර්ම ශක්තිය වැඩි වෙනවායි කියලා කියන්නේ මෙන්න මේ අභ්‍යන්තර බෝධිපාක්ෂික ධර්ම වල ඉන්ද්‍රිය ධර්ම වල සමතුලිත භාවය සමබර කිරීම විශේෂයෙන්ම යෝගාවචරය මතක තියාගන්න ඕනේ තමන්ගේ ශ්‍රද්ධාව හැම වෙලාවකදීම ප්‍රඥාවෙන් අසුර ලබන්න ප්‍රඥාවත් සමග සමබර වෙන්න ඕන. සමබර නොවුනොත් මේ ශ්‍රද්ධාව බොහෝ විට ඊටාම උච්ච අවස්ථාවලට සහ ඊටාම අවශ්‍ය අවස්ථාවලටපත් වෙලා කැදී විඳී යන තරමට බාධා වෙන තරමට වැඩිම අඩු වෙන තරමටපත් වෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව සහ ප්‍රඥාව දෙක අතර සමබරතාවය රැඳෙන්න ඕන. ඒ වගේම තමයි වීර්ය සහ සමාධිය අතර සමබරතාවය රැඳෙන්න ඕන. මේ නිසා කරන කටයුතු වල ඉතාම පුංචි කටයුත්තක් පවා. එහෙම නැත්නම් පුංචි හොඳක් නැත්නම් පුංචි නරකක් හෝ වේවා දිගින් දිගට දිගින් දිගට සිදු වෙනවන ඒයින් විශේෂයක් ඇති කරනවා. නරක දේ නම් දිගින් දිගට දිගින් දිගට සිදු වෙන සිදුවෙන්න තමයි ඉන්දිය සංවරේ බාධා වෙයි සීලේ කැඩෙන තත්ත්වයටපත් වෙයි. හොඳ කටයුත්තක් නම් දිගින් දිගට දිගින් දිගට ඒ පුරුද්ද දිගට යන්න යන්න තමන්ගේ ඉන්ද්‍රිය සංවරයට විවේකයට අවස්ථාව සැලසී වඩ වඩා සීලේ සහවක වෙනවටකටපත් වෙනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා අතර මේ කුසල අකුසල කියන කුසලයේ කියන දක්ෂතාවයේ සූර භාවයේ ප්‍රඥාවත් අකුසලයේ කියනවා වූ දුක්චරිතවලට සුදු දෙන නරක පැත්තක් පිළිබඳව විශාල විස්තරයක් අඩංගු වෙනවා. මේ එකම කුසලයක් හෝ එකම අකුසලයක් හෝ කුංචි කරලා සලකන්න නරකයි මේ භාවනාවේ දියුණුව බලාපොරොත්තු වෙන යෝගාවචරය. මේ කුසල කර්මේ කුංචි දේවල්ය ඒ නිසා මේවයි මට මොන ප්‍රෝජනයක්ද කලීත්තේ මේට වඩා ප්‍රකට ඍජු දේවල්ය කියලා සමහරලාට තමන් කරන දේවල් කුංචි කළ සලකන අවස්ථාවක්පත් වෙනවා. ඒ වගේම නරක නොකටයුතු පුරුදු දිගින් දිගට දිගින් දිගට සිද්ධ වෙනවා. මේ වගේ පොඩි දෙයක් කරාට මේ වගේ භාවනා වැඩ පිළිවෙලට ඉච්චරම හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා ටිකක් ඔය ඒ වගේ දේවල් කරාට කමක් නැහැ කියලා ඒ කරන අදක්ෂ වැඩ අකුසල වැඩ කුංචි කළ සලකන්ටත් නරකයි. මේ කියන කුසල පක්ෂේ සහ අකුසල පක්ෂේ පිළිබඳව ගැඹුරු සංවේදී භාවය. ඊටාම සමීප සංවේදී භාවයේ යෝගාවචරයට පමණක්ම දේශනා කරපු ධර්මයක් නෙවෙයි. මේක දානයේදීත් අවශ්‍යයි. මේක සීලේදීත් අවශ්‍යයි. මේක භාවනාවේදීත් අවශ්‍යයි. මෙන්න මේකෙන් තමයි ශාසනයට ආ වූ ඍජු භාවය සහ වඩා ඍජු භාවය කියන දෙක ප්‍රකට වෙන්නේ. ඍජුච සුජුච කියනවා. ඍජු පුද්ගලයා හොඳ නරක දානවා. නමුත් ඉතාම පුංචි කුසල අකුසල පිළිබඳව ලොකු සැලකිල්ලක් දක්වන්නේ විශේෂ ලාභ බලාපොරොත්තු වෙනවා හොඳ කැපිපේන දේවල් සිද්ධ කරනවා ඒ නිසා සාමාන්‍ය මිනිසුන් අතර හොඳ පුද්ගලෙක් වාටපත් වෙනවා නමුත් ඒ වැඩ පිළිවෙල දිරාපත් වෙන දෙන අවස්ථාවක් තියෙනවා ඒ මොකද ඉතා කුඩා කුසල් අකුසල් විශේෂයි සංවේදී නැහැ ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙනවා ඒ ලොකු ලොකු දේවල් වගේම අපේක්ෂා කරනවා එතකොට දිරායන් පත්තරපත් වෙනවා නමුත් සූජූත තත්ත්වයටපත් වෙනවනම් වෙන විදිහට කියනවා නම් ඝන බහල අප්‍රමාදයෙන් හිත මුදාගෙන මධ්‍යස්ථ ප්‍රමාණයේ අප්‍රමාදයකට හිත දියුණු පවුණු කරන ඒ ගැන සංවේදී යෝගාවචරයක් නම් මෙන්න මේ කියන විදිහට තමන් කරන සෑම කටයුත්තකට එක්ක කුසලයක් එක්ක අකුසලයක් සිද්ධ වෙනවා මේ සිදුවෙන දේවල් එකක්වත් නොසලක හැරියොත් ඒක ඉබේ සිද්ධ වෙන මට්ටමටපත් වෙනවා පුරුද්දට යනවා පුරුද්දට ගියොත් ඒක පහුවෙලා ලොකු දෙයක් වාටපත් වෙනවා. හොඳ නම් හොඳ ලොකු දෙයක් වාටපත් වෙනවා නරක නම් නරක ලොකු දෙයක් වාටපත් වෙනවා. ඒ නිසා සෑම අනුකුඩා සෑම දෙයක් පිළිබඳව අවදිමත් භාවය සතිය මේ ඉන්ද්‍රිය සංවරයට විශේෂයෙන් අවශ්‍යයි. අර කී විදිහට දානයේදීත් මේක අවශ්‍යයි. සීලයේදීත් අවශ්‍යයි. භාවනාවේදීත් අවශ්‍යයි. මේ தത്വයේදී තමන්න නැත්නම් යෝගාචරයම ඒ තමන්ගේ කටයුතු පිළිබඳව හොඳ පැත්ත කුසල පැත්ත නරක පැත්ත අකුසල පැත්ත පිළිබඳව මේ සංවේදී භාවය නැතින මේ හොඳ නරක දෙක අතර පතලවිල්ල හොඳ නරක දෙක අතර වෙන්කරනා අඳුනාගන්නේ නැති తත්වය බාධා වෙනවා. මේ බාධා නිසා යෝගාවචරයේ භාවනා ගමන ව්‍යාකූල తත්වයටපත් වෙනවා. මේක සම්බන්ධව සාමාන්‍ය භාවනාවට සම්බන්ධ නැතත් වටිනා ඉදිරිපත් කිරීමක් මේ ධම්මපද ගාථා අතර සඳහන් වෙනවා. ඒකදී ධම්මපද නිදාන කතාවෙන් මේක එළිය වැටෙනවා ඒ බුදුරජාණන් වහන්සේගේ ධම්මපද ගාථාවේ අර්ථය. මාප්ප මඤ්ඤප්ප කුඤ්ඤස්ස නමනතං ආගමිස්සති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින නාපමඤ්ඤත් පුඤ්ඤස පින උත්තාන පුංචි මේකෙන් මට මොන විපාකයක් මොන ප්‍රතිඵලයක් ගෙන දෙන්නද කියලා පුංචි කළ සලකන්ට එපා කියලා. නාපමඤ්ඤත් පුඤ්ඤස නමනතං ආගමිස්සති උදබින්දු නිපාතේන උදකුම්භෝපි පූරති. එළිය වැස්සට තියලා තිබ්බ කලයක් කලී මහ විශාලයි. කට කුංචි වැටෙන වතුරත් වැහි වතුර නමුත් එළිය කියලා තිබ්බොත් මේකෙන් බිඳුව බිඳුව බිඳුව බිඳුව කට කලිය ඇතුළට වැටිච්චාම වැටෙන වැටෙන සෑම බිඳුවක්ම කලින් ඇලිලා යන්නේ නැහැ වාෂ්පීකරණය වෙලා නැහැ කලිය ඇතුළේ එකතු වෙනවා. එකතු වෙලා එකතු වෙලා දවසක මේ කලිය පිරෙනවා. අන්න ඒ වගේ තමයි අපි මේ කරන අනු කුඩා පුංචි වූ ඒවා කුසල කර්ම වල ගැම්මක් එකතු වෙනවා. මෙන්න මේ විදිහට උද බින්ද නිපාතේන උද කුම්භෝපි පූරති. බිඳු වශයෙන් වැටෙනා වූ ජලය නිසා කලයක් පිරෙනා වගේ මේ විදිහට පඬිත ඇත්තෝ ටිකෙන් ටික ටිකෙන් ටික තමයි කුසලයේ වර්ධනය කරන්නේ මේ නිසා යෝගාවචරයා මේ අවස්ථාවේදී මේ ධර්මයෙන් ගන්න තියෙන ආදර්ශය මොකද්ද වහාම කැපිපේන ප්‍රතිඵල නොලැබුණත් කුංචි කුංචි වශයෙන් තමයි කරන්නා වූ මේ ආභි සමාචාරිකවත් ආදි බ්‍රහ්මචාරීක වස්තුලින් විශාල අනුග්‍රහයක් මේකට ලැබෙනවා. ඒ වගේම තමයි Taman දැන දැන මුංචි හෝ වේවා නොකල යුතු දේ විරුද්ධට කරන දේ තියෙනවනම් ඒක Tamanම තීන්දුව කරලා ඒකෙන් ඉවත්ුනේ නැතිනම් මේක අවසානයේ විශාල පාඩුවක සිද්ධ මේ කතාවට මේ බුදුරජාණන් වහන්සේගේ මේ මාප්‍රමඤ්ඤත් පුඤ්ඤස්ස කියන කතාවට හේතු වෙච්ච පසුවිම අරගෙන බැලුවොත් හරියට පේන්නේ මේ ගාතාවට කිසිම සම්බන්ධයක් නැතුව වගේ. දවසක් පැවැත්නූර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේගේ මේ කරගෙන යන දාන සීල භාවනා වැඩපිළිවෙල පිළිබඳව ඉතාමත්ම සන්තෝෂයටපත් වෙච්ච නැත්නම් මේ ශාසන වැඩපිළිවෙල පිළිබඳව ඉතාම සන්තෝෂයටපත් වෙච්ච උපාසක මහත්තයෙකුට අහන්ති ලැබෙනවා දානයක් දෙන වෙලාවේදී පුළුවන් තරම් ඒ දාණයට පිටිස සම්බන්ධ කරගත්තොත් විශාල කුසලයක් සිද්ධ වෙනවා කියන්නේ. ඒ කියන්නේ දාණය වඩා දියුණු පවුණු කරගන්න ක්‍රමයක් මේ උපාසක මහත්තයට ඇහෙනවා. ඒ නිසා නැවත නිතරම දාණය දෙන මේ උපාසක මහත්තයා මේකට විශාල පිරිසක් සම්බන්ධ කරගැනීමේ වැඩි පින ලබා ගැනීම අදහසින් සරත්නෝර කඩවීදි ගාන ඇවිදිමින් මේකට සම්මාදම් කරනවා. මේම සම්මාදම් කරගෙන යද්දී එක වීදියකට කඩ බේම පොලකට ගොඩ වෙච්ච මේ උපාසක මහත්තයා බුදුරජාණන් වහන්සේගේ මේ පිනා දානමය කුසලයක් එය වැඩි දියුණු කර ගැනීම සඳහා විදේශ වැඩියෙන් සම්බන්ධ වීමේ ආනිසංසත් ප්‍රකාශ කර ඒ කඩපොලේ ඒ කඩේ වෙළඳසලේ හිමියට ආනිසංස විස්තර කරනවා. නමුත් මේ කඩ හිමියා මේ තරම් සැලකිල්ලෙන් අර කතාවට හුඟක් දෙන්නේ නැහැ. තමන්ගේ ගනුදෙනු කරන අවස්ථාවේදී මේ ඇවිල්ලා කරන දේ බාධාවක් වශයෙන් නැත්නම් නොසලකිල්ලක් වශයෙන් සලකලා ඒ පුද්ගලයා පිටත් කිරීමේ අදහසින් තමන්ගේ කඩපුලේ ඇති දේවල් හාල් මුං තල ආදී ඇඟිලි තුනකට පොඩ පොඩ අල්ලලා කොටක් වශයෙන් නෙවෙයි දෝතක් වශයෙන් නෙවෙයි ඇඟිලි ටික පිටු කරලා ඇඟිලි දෙක තුනකට අහුවෙලා අර එකතු කරන්නගේ භාජන වලට දාන මේ එකතු කරන්න මේක දැකලා අර මෙතෙක් වෙලා එකතු කරන ආපෝ සම්මාදම් බඩු වලට මේ පුංචි එකතු කරන්නේ නැතුව වෙනම පුංචි භාජන අරගෙන අර අපෑට කාලයට දෙක තුනක් පාලයට දෙක තුනක් වීයට දෙක තුනක් මුංගට දෙක තුනක් වශයෙන් දෙනදී වෙන වෙන භාජන වලට ගන්නකොට කඩේ හිටපු ඇත්තොත් සම්මාදමට ආපු ඇත්තොත් මුදලාලිකත් මේ தත්ත්වේ පේනකොට මුදලාලි තේරුම් ගන්නවා මේ සම්මාදමේ ආපු පුද්ගලයා Taman කරපු අද ටිකක් දීපු වැඩේට ඉංගියක් කෙරුවා. නීච තත්ත්වයටපත් කරා. ඒ නිසා Tamange කඩේ ළඟටම ඇවිල්ලා මේ පුද්ගලයා Tamanට නිඳාවක් කරායි කියලා මේ දෙත්තිම හිත දූෂණය. අර පුද්ගලයා අර විදිහට සම්මාදම දිගටම කරගෙන ගිහිල්ලා දාන දවසට ඉස්සෙල්ලා දවසේ මේ රාත්‍රියේ මේ දේවල් සමව බෙදලා දත්මාල් ව්‍යංජන ආදී විදිහට බුද්ධ ප්‍රෝග මහා සංඝයාට අදාළේ පිළිල කරා. මුදලාලිට තමන් කළ ඒ ඊටාම සුළු වශයෙන් කරපු ඒ අවස්ථාවේදී තමන් අතන මුදලාලි කල්පනා කරා මේ බුද්ධලයා දැන් මට මේ මෙතනදී කඩේදීම මේ විදිහේ තමන් දීපු අර ඇඟිලි තුනට අල්ලලා දීපු ප්‍රමාණය වෙන්වෙන් ගැනීමෙන් මිනිසුන් අතර මම කෝක පුද්ගලයෙක් කියන එක ප්‍රසිද්ධ කරා මේ පුද්ගලයා ඒකාන්තයෙන් මේ දාන බෙදන වෙලාවේදී දාන පිළිල කරන වෙලාවේදී මහා රැස්වෙන පිළිසෙට මගේ නුගුණ ප්‍රකාශ කරලා මට විශාල අපකීර්තියක් කරනවා එතකොට මට මේ ව්‍යාපාරයක්වත් කරගන්න ලැබෙන්නේ නැහැ කියලා මේක එහෙමද කියලා බලන්න ඔත්තුකාරයෙක් කරා දානේ හදන දාන පොළට. ඒ ඔත්තුකාරයා ගියාට පස්සේ ඔත්තුකාරයා දැක්ක අර සංවිධායකයා අර කියන හාල්ලට වේවා මුං ඇට වේවා කල ඇට වේවා හැම එකක්ම එක එක ඇටයක් අරගෙන බත් හදන එකටත් එක ඇටයක් දානවා. පිටි කොටන එකටත් එක ඇටයක් දානවා. තවත් වෙන විදිහකට ගන්න නම් බැදි පිටි හදනවා නම් ඒකටත් එක ඇටයක් දානවා. සමසේ යන විදිහට අර තල ඇට, හාල් ඇට, තෙල් ටික බෙදලා දානවා. කුත්තිකාරයා මේක දැක්කේ සෙනගට මේ ටිකක් දීපු මිනිස්යාගේ දේ විශේෂ කරලා ගත්තයි විශාල වින්දාවක් කරා කියන පණිවිඩය තමයි ඔත්තුකාරයා ගත්තේ. ඒ නිසා ඔත්තුකාරයා ගිහිල්ලා ඉඳලා මතක් කරා මෙන්න මෙහෙමයි ඒ සම්මාදන් කාර්යය කළ වැඩේ. ඔබ දීපු මේ පුංචි පුංචි දේවල් ඔක්කොටම පේන විදිහට හැම භාජනයකම කොටස කොටස යන විදිහට ඇට ඇට වශයෙන් හෝ කඳුළු කඳුළු වශයෙන් හෝ බෙදලා ගන්නවා කියන්නේ. මෙතනදී අර මුදලාඩිගේ හිත හොඳතෝම ද්වේෂය ඇවිස්සලා දැන් තේරුම් අරගත්ත පහුවෙන්ද දැන් මහා සෙනඟක් රැස් වෙනවා. මේ රැස් වීමේදී මේ සංවිධායකයා තමයි මේ මුළු උත්සවයේම ප්‍රධාන දැනගන්නේ. මේ පුද්ගලයා ඒ කාන්තේම දැන් Taman මේ කරපු අඩුවෙන් දීමෙන් කරපු මේ දේ ප්‍රසිද්ධ කරලා Taman විශාල නිග්‍රහයක් කරනවා එහෙම වුණොත් මහසෙනග මැද මම මේ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටදීම පිහියෙන් ඇනලා හෝ කියලා කීයක් අරගෙන මරණවා කියන අදිස්ථානයේ අර දානකොලට ගියා. දානකොලට ගියාම අර පුරුදු සංවිධායකයා හැමදේම සංවිධානය කරලා දාණය බෙදලා ඔක්කොම ඉවරුනාට පස්සේ දැන් අනුශාසනා ධර්ම දේශනා අවස්ථාවේදී බුදුජානන් වහන්සේ සංවිධායකයට අවස්ථාවක් දුන්නා මේ සංවිධානය කරපු දාණය පිළිබඳව හඳුන්වීමක් කරන්න කියලා. ඊට පස්සේ මේ පුද්ගලයා විශේෂයෙන්ම බුදුජානන් වහන්සේගේ අහගත් ධර්මයේ මේ සෙනග රැස් කරගෙන දෙන දාණේ වටිනාකම විස්තර කරලා දීලා මේ නිසා මම Taman විශේෂ දුකක් අරගෙන ඒක කුසලයක් වශයෙන් සලකගෙන සෑම කෙනෙක්ම මේකට සම්බන්ධ කරගන්නට සවැත් නුවර වීදිකාණ ඇවිත් සෑම කෙනෙක්ම ශක්ති ප්‍රමාණයෙන් මේකට උදව් කරා. සමහරු විශාල වශයෙන් උදව් කරා, සමහරු කුඩා වශයෙන් උදව් කරා. නමුත් මේ උදව් කරපු එකක්වත් මම ලොකු කරලා සැලකුවෙත් නෑ, කුංචි කරලා සැලකුවෙත් නෑ. මේ කතාවේ නැත්නම් මේ උපාසිකයා උපාසක සංවිධායකයේ කතාවේ විශාල ශක්තියක් තියෙනවා. විපස්සනා යෝගාවචරයටත් ගන්න තියෙන එකයි. විපස්සනා යෝගාවචරයට මොකක්වත් ලොකුත් නැහැ මොකක්වත් පොඩිත් නැහැ. ඔක්කොගෙම තියෙන සම ප්‍රමාණය. ගුණාත්මය ගත්තත් ලොකු පුංචක් නැහැ විපස්සනා යෝගාවචරය. ප්‍රමාණාත්මය ගත්තත් ලොකු පුංචක් නැහැ විපස්සනා යෝගාවචරය. විපස්සනා යෝගාවචරයගේ සතිය හොඳන සෑම දෙයකම සමරතේ පවතී. මේ දාන සංවිධානය කරපාර උපාසක මහත්තයා මෙන්න මේ ගැඹුරු ප්‍රායෝගික ධර්මයේ මතු කරලා සම්බන්ධ වෙච්ච සෑම කෙනෙක්ගේම සෑම දාන වස්තුවක්ම සමෝෂයේ වෙදී යන විදිහට මම කටයුතු කර ඒ සියලු දෙනාම යම් කිසි කෙනෙක් ඉතාම උත්කෘෂ්ඨ මට්ටමේ මේ දාණයට ධනෙ ශ්‍රමයෙන් කාලයෙන් සම්බන්ධ වුණාන ඒ පුද්ගලයාගේ පින එවැනි සංවිධානය කරපු කෙනාගේ ලැබෙන පින ඉතාමත්ම අඩුවෙන් වෙන වෙන විදිහකට කියනවා නම් සාධුකාර දීමේ මේකට සම්බන්ධ වෙච්ච කෙනාට සමව ලැබෙනවා කියලා මේ අර තමන් ගස් කරගත්තා වූ මේ විශාල පින රැස්වි සිටන සියලු දෙනාම එක විදිහට ඒකාකාරව බෙදා ගනිත්වා කියනකොට ඔක්කොමල සාධුකාර දෙන්න පටන් ගන්නවා. මේ අවස්ථාවේදී අර මුදලාලි නැත්නම් එනකොට ඒ මුදලාලි නමකුත් පට බැඳලා තිනවා බිලාල පාදකේ කියලා. විලාලද කියලා කියන්නේ මලල් අතක් ඇති පුද්ගලයා කියලා. බලලට දෝත දිගාරින්න බෑ. අතක් දිගාරින්න බෑ. බයලගේ අත තියෙන්නේ කූරක ස්වරූපේ. මේ මුදලාගේ දාදීපු දාණය හරියට බලල් අතකින් දීපු දාණයක් වගේ නිසා මේ මුදලාලිට දැන් විලාල පාදක කියන නමක් මතුවලා තිබුණා. මේ මුදලායි ලං වෙලා බලන්න හිටිය මේ මිනිස්යා යම් විදිහකට කෙනෙහිකමක් ඇති වෙන විදිහට වචනක් ප්‍රකාශ කරොත් එතනදීම සිහියෙන් නැත්නම් උපකරණකින් ආයුධයකින් ගතලා මේක විනාශ කරා. නමුත් ඒ වෙනුවට අහන්න ලැබෙන සම්පූර්ණම වෙනස් කතාවක්. ඒ පුංචි දීප කෙනත් විශාල දීප කෙනාට සමානව කුසල් ඇති කර ගන්නවා කියන එතකොට ඒ කඩහිමියට මතක් වුණා මේ බුද්ධ ශාසනයෙන් වැඩ ගන්න ඇත්තෝ මොන තරම් ගැඹුරක් කල්පනා කළාද කටයුතු කරන්නේ. පින්න දාන්න, පින්න නොදාන්න, ශ්‍රද්ධාව ඇති නැති සෑම දිනාටම සමසේ කුසල් බෙදලා යන්නේ මේ වගේ සත්පුරුෂයෝ නිසා. මේ සත්පුරුෂයෝ බණ අහලා කාරණාව තේරුම් අරගෙන සෑම දිනකම සම්බන්ධ කරගන්නව දැන නොදැන. සම්බන්ධ කරලා මේ දින කුසල් ප්‍රමාණය නිසා කොච්චරනම් ප්‍රමාණයක් මේ දානය අතින් සම්පූර්ණ වෙනවද කියලා මහා විශාල ගැඹුරක් ඉඳලාට සම්බන්ධ වෙනකොට වැටහෙනකොට විශාල බයක් පහළ වුණා මේ කුජලයක් මම ජීවිතේ නැති කරන්ටයි මම මෙතෙන්ට ආවේ මම මොන තරම් ගුණ ධර්ම නාඳුනනේ සම්පූර්ණ වෙළඳාමට හිත යොදපු ගුණ නාඳුනන පුද්ගලයේද මේ පුද්ගලයා පිළිබඳව වම් වචනයකින් හෝ හිතෙන් හෝ කයින් හෝ නරකක් හිතුවොත් මට කවදාකවත් හොඳක් වෙන්නේ නැහැ. ඒ කාන්තෙම මෙවැනි පුද්ගලයන්ගෙන් මම සමාගත යුතුයි කියලා අර මහා සෙනඟ මැද කියන්නේ නිස්සබ්ද වෙලා ඉන්නකොට අර ඉඳලාලි ගණින් ගැටෙන්නට අර පුද්ගලයන්ගේ සමාවෙද්ද ආනේ පින්වත මගෙන් හිතින් වචනේ කයෙන් යම් වැරද්දක් වුණා නම් මට සමාව වෙන්න කියලා. අර පුද්ගලයා වෙලාවේදී පුදුම වෙලා දන්නවා මේ තමන්ගේ දාන්න උදව් කරපු කෙනා. නමුත් මේ වෙච්ච වැරද්දවත් මොනවාක්වත් දන්නේ නැතුව කාරණා විමසුවා. මේ අවස්ථාව බුදු කෙනෙකුට එහෙම නැත්නම් සියල්ල දන්න සියල්ල දක්න ශාස්ත්‍රුන් වහන්සේ නමකට ඉතාමත් වටින අවස්ථාවක්. මේ මොකද ධර්මීය කියන එක මතුවෙන වෙලාවේදී සෙනඟට පෙන්වලා දෙනවා. බුදුරජාණන් වහන්සේ කවදාකවත් ධර්මයක් මතු කරවන්න කටයුතු කරන්නේ නැහැ. ලෝකෙ හිම දේවල් කරන්න ඕනේ නැහැ. ලෝකෙ සෑම වෙලාවකදීම හොඳ නරක ලාභ කීර්ති ප්‍රශංසා ඇතිවීම නැතිවීම පවතිනවා. බුදු හිත කරන්නේ මේ ඇති වෙන වෙලාවේ ඇති බව දැනගන්න. නැති වෙන වෙලාවේ නැති බව දැනගන්න. කවදාකවත් ලාභ අවස්ථාවේදී පාඩු කරන්න හිතන්නේ නැහැ. පාඩුවක් ඇති වෙච්ච වෙලාවදී මට ලාභයක් වේවා කියන අපේක්ෂාවකුත් නැහැ. නමුත් මේ අවස්ථාවේ මේ රශ්මී චිත්ත සෑම සියලු දෙනාටම ධර්මයේ ඉතාමත්ම ප්‍රකටව පෙන්වලා දෙන්න පුළුවන් අවස්ථාවක් කියන එදා දාන ආනිසංස කතාවක දේශනාකදී මෙන්න මේ සඳහන් කරපු ගාථාව. මාත්මඤ්ඤත් කුඤ්ඤස්ස නමනතං ආගමිස්සති අර බිලාල පාදක සිටුවරයට කතා කරලා කියනවා තමන් කළ ඉතා කුඩා හෝ වේවා කිනක් කවදාකවත් නැවත ප්‍රතිසන්දෙන්නේ නැතිය මේක ගණන් ගත යුතු දෙයක් නෙවෙයි මේක පුංචි දෙයක් කියලා පුංචි කරලා සලකන්න එපා. ඒක පුංචි කරලා සැලකුවොත් ඒ තමන්ම ගන්නා වූ ඒ නිවැරදි නොවෙනා වූ නැත්නම් වැරදි වන්නා වූ මතේ නිසා කුසලය පිළිවෙල. හිත පිරිසිදු වීම නැති වෙනවා. එහෙම නෙවෙයි කරන්න තියෙන අපිට ලැබෙන අවස්ථාවේ පුළුවන් කුසල. පුළුවන් ප්‍රමාණය රැස් කරගෙන රැස් කරගෙන යනකොට ඒක එකිනෙකට එකිනෙකට මිශ්‍රය වෙලා උපස්තම්භක වෙලා අවසාන විශාල ගැම්මක් බවට පත් වෙනවා. අන්න එතෙන් යනකොට ඒක 이르දියක් වශයෙන් පත් වෙනවා. ඉර්ධි ප්‍රාතිහාරයක් විශාල ගැම්මකට එන නමුත් අර පුංචි පුංචි එකතු කරන වෙලාවේදී Taman ඒ දේ වටිනා දෙයක් කියලා අගය කරේ නැත්නම් Taman විසින්ම Tamanගේ දේ පුංචි කෙරුවොත් ඒකට අර විදිහේ එකතු වෙන්න බැඳෙන්න හැත්තෙන්න ශක්තියක් නැතිවෙනවා. ශක්තිය නැතිලා කරන කරන පුංචි කුසල විසිරී ගිහිල්ලා ගොනුවක් නැති වෙලා ගැම්මක් ඇති වෙනවා. මේ බව හරියට දන්න ප්‍රඥාවන්තයන් උදපින්තු නිපාතේන උදකුම්භෝපි පූරති ඌරති ජීවෝ පුඤ්ඤස්සේ ථෝක ථෝකං නීකන ථෝක ථෝකං ආචිනන්ති කියලා බුදුරජාණන් වහන්සේ දක්වන යම් කිසි කෙනෙක් ප්‍රඥාවන්ත නම් ඒ බුද්ධලයා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ කුසල් හරියට කලියකට කඳුල කඳුල ජලයකට කරන්න වගේ එකතු කරමින් ජලය පුරවන්නාසේ තමන් කරන්නා වූ සෑම කුසලයක්ම අගය කරමින් කරමින්ම සම්පාදනය කරනකොට මහ විශාල කර්මයක් බවට පත් වෙනවා. ඒක යෝගාවචර ජීවිතයේදී අරගත්තොත් යෝගාවචරයාගේ භාවනා වැඩ පිළිවෙල දිගට ගෙන යාම සම්බන්ධයෙන් කියන මූලධර්ම දැනුමත් අත්දැකීමත් එක්ක බලනකොට යම් යෝගාවචරයේ අර සතිය හඳුන්වලා දෙන වෙලාවේදී භාවනාවක් පටන් ගන්න වෙලාවේදී මුලදී හිත පිරිසිදු වෙන අවස්ථාවේදී වගේ තමන්ට වැටහෙන මේ ධර්මයේ ඉදිරියට ගෙන යාමේදී ඉදිරියට ඉදිරිපත් වෙන දේ අනුව ඒ සත්‍ය නොකඩා ඉදිරියට යන්න කොයි දේ සම්පාදනය කළ යුතුද කොයි කොයි දේ අතින් ආරස්සා කළ යුතුද කියලක දන්නේ නැත්නම් වඩ වඩාත් වහවහ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගතිය තියෙනවනම් ඒ වැඩ පිළිවෙල තිරන්නේ. නොදිනා ඉදිරියට යන්න නම් තමන් කරන නැත්නම් ඉදිරියට ඉදිරිපත් කරන සෑම මොහොතක්ම එක්ක කුසලයක් එක්ක අකුසලයක් ඒ කුසලේන කුංචි කළ සලකන්න ගන්නවා. වර්තමානව එළඹිච්ච දේන ඒක කුසලයක් බවට වෙනවා නම් ඒක කුංචි කර සලකන්න ගන්නවා. ඊපේ පහළ වුණා. තමන්ට තේරෙනවා නම් මේක ලාභයක් නැත ප්‍රයෝජනයක් නැත විශේෂයෙන්ම අකුසල කියලා ඒක කුංචි කර සලකන්නත් නරකයි. මේ විදිහට ලොකු කුංචි වෙනසක් කරන්නේ නැතුව කුසල් ලකුසල් තේරුම් ගත්තා වූ ආකාරයකම ඉදිරියට කුසල්ම වැඩෙන විදිහට වැඩ කරගෙන යනවන අර ඉන්ද්‍රිය ධර්ම ඇති කරන අවස්ථාවට වැඩිය ඊට වැඩිය ඉහළ මට්ටමේ ඉන්න යෝගාවචරයට ඉන්ද්‍රිය සමබර කිරීමේදී විශේෂ මතකයක් ඇති කරගන්න ඕනේ. විශේෂයෙන්ම උනන්දු වෙන්න වෙනවා. උනන්දු නොවුනොත් ලොකු ලොකු විදියට කැපී පෙනෙන විදියට දේවල් බලාපොරොත්තුෙන් කටයුතු කරන්න ගත්තොත් පුංචි පුංචි දේවල් අමතක කරන්න ගත්තොත් තමන්ගේ යෝගාවචර වැඩ පිළිවෙල දිරනවා. විරාපත් වෙනවා, හැදෙනවා, සැලෙන සැලෙන වස්තුවටපත් වෙනවා. එහෙම නැතුව ඉදිරිපත් වෙන ඉදිරිපත් වෙන දේක හැම දෙයකම කුසලයක් අකුසලයක් පවතිනවා. මේන් අකුසල් දුරතුර යුතුයි, ඒව පුංචි කළ කලකට නරකයි. කුසල් රැස්කල යුතුයි, පුංචි කළ කලකට නරකයි කියලා යනවන අන්නේ යෝගාවචරයට වීරියයෙන් සද්ධා සමාධියට සමාධියෙන් වීර්යයට කියන එකිනෙක සමබර වීමට ලොකු ගැම්මක් වෙනවා. ඒ වගේම සද්ධාවෙන් ප්‍රඥාවට සහ ප්‍රඥාවෙන් සද්ධාවට සමබර විය යුතුයි කියන දෙයට ලොකු ගැම්මක් වෙනවා. මේ දේවල් දෙක නැත්නම් මේ යුගල දෙක සමබර කිරීමේදී විශේෂයෙන්ම සතිය මැදට වෙලා ඉඳගෙන විශේෂ කෘත්‍යයක් කරනවා. ඒ නිසා යෝගාවචරය පුංචි දේවල් ලොකු දේවල් වශයෙන් සලකන්නේ නැතුව සෑම කුංචි කුසලයක්ම වටිනවා සෑම කුංචි අකුසලයක්ම නොවටිනවා කියන ධර්මයේ ඉතිරියට යනවා. එහෙම යනවන ශ්‍රද්ධාවේදී යෝගාවචරයට වැටෙහි වෙනදාට වැඩිය තමන් සතිපට්ඨානේ දෙවෙනි තුන්වෙනි ආනිසංස හතරවෙනි පස්වෙනි ආනිසංස වලට කිට්ටු කරනකොට සක්කාන විසුද්ධිය ශෝක පරිද්දවාණ සමතික්කමාය ශෝකේ පරිදේය ශෝකය කියලා කියන්නේ ජයග්‍රහයි අවස්ථාවකම තියෙන දෙයක් නෙවෙයි. පරිදින අවස්ථාවකම තියෙන දෙයක්. වරදින අවස්ථාවකම තියෙන දෙයක්. අන්න ඒ ශෝකයේ ජය ගැනීමට නම් ශෝකී අවස්ථාවක් ඉක්කොල යන්තන යෝගාවචරය මහා විශාල ලාභ බලාපොරොත්තු වෙන වෙලාවක් නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ නොසලී නොබිඳී භාවනාවට පිළිවෙල දිගට ගෙනියන එක. ගෙනියනකොට අර තමන් ළඟ තිබුණු මුර්ධ ශ්‍රද්ධාව දැන් සැලෙන්න ගන්නවා. තමන්ට ශෝක ඇති වෙන අවස්ථාවල් එනකොට, පරිදේව අවස්ථාවල් එනකොට සද්ධාව සැලෙන්න පටන් ගන්නවා. මේ සැලෙන වෙලාවේදී යෝගාවචරා මේ බාහිර වස්තුන් නිසාය මගේ සද්ධාව බිඳුනේ නැත්නම් මේ දැන ඉන්න නිසාය මේක උනේ, මේ ඉස්තුව නිසාය උනේ, මේ ආහාර නිසාය උනේ කියලා බාහිර පැත්තට මේවා අඥානව කල්පනා කරන්ට යනවනේ භාවනා වැඩ පිළිවෙලක් ගන්නවා. ඉන්න තරත් ඉන්න බැරුව යනවා. මේ නිසා යෝගාවචරයට මේ වෙලාවේදී මේ සද්ධාව දිකට පවත්තන්න සම විශේෂ ප්‍රඥාවක් අවශ්‍යයි. තේරුම් ගන්න වෙනවා ශ්‍රද්ධාව ඇති කර ගන්නවා වගේ නෙවෙයි ඒක නඩත්තු කිරීම. ඒක නඩත්තු කරන්න ප්‍රඥා විශාල සියුම් අවස්ථාවල් අවශ්‍ය කරනවා. මේ නිසා යෝග අවතරය තමන් ළඟ ශ්‍රද්ධාව ඇති වෙලාව මේකය නැති වෙලාව මේකය කියලා නැති අවස්ථාවේ නැති බව දැනගන්න. ඇති අවස්ථාව ඇති බව දැනගන්නවා. ඇති මේ විදිහට ඇති නැති බව තේරුම් අරගෙන මේ දේ වැඩිමෙත නැත්නම් මේ ශ්‍රද්ධාව එක දිගට යන්න කුච්චකනම් ප්‍රඥාව සෑම මොහොතකම අවශ්‍ය කරනවාද කියලා කල්පනා කරනවනම් Tamange මේ ප්‍රඥාව නිතරම පිරිමැදෙමින් පවතිනවා. ඔපවැටෙමින් පවතිනවා. සූර වෙමින් පවතිනවා. මෙන්න මේ විදිහට අවශ්‍ය කරන මේ ප්‍රඥාව පිටින් දෙන්න පුළුවන් කපේ. තමන්ගේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරලා සද්ධාව වැටුණොත් පාඩුයි සද්ධාව නොසලී පැවතුනොත් භාවනා කටයුතු වෙනවා කියලා මේ සද්ධාවට ප්‍රඥාවේ ආభాෂයේ ප්‍රඥාවේ අසුර නිතර නිතර ලැබෙනවන තමන්ට ඒ සද්ධාව පදන් වෙච්ච සද්ධාවක් හොඳට අමාරුතාවලදී යාදන සද්ධාවක් ඇති කරගන්න පුළුවන් මේ සද්ධාව නැතිනම් තමන් තේරුම් අරගන්න ඕනේ අධිීමේ ශක්තිය නැතිනම් සතිපට්ඨාන භාවනාවේ වැඩගෙන යන කෙනාට සත්තානං විසුද්ධියා කියන විදිහට හිතේ පිරිසිදුකම විතරක් නෙවෙයි ශෝක පරිදේව ජය ගන්න පුළුවන් සත්‍යකටපත් වෙනවා කියන එක අදහනවා නම් Tamanට මතුවෙන ශෝකවලදී Tamanට මතුවෙන පරිදේවවලදී යෝගාවචරය සතිමත් වෙන්න ශ්‍රද්ධාවෙන් උදව් කරනවා ඒ ශ්‍රද්ධාව පිළිනවන ප්‍රඥාව සමග සමවර කරගන්නවා සමවර කරමින් කරමින් අසත්‍යමත් වෙන්න දෙන්නේ නැතුව මේ ශෝක පරිදේව අවස්ථාව සතිමත් වෙන්න. දුක් දෝමනස අවස්ථාවල් වල ශක්ති ප්‍රමාණය මූල දෙමින් ඉදිරියට යනවන යෝගාවචරයේ ශ්‍රද්ධාව ක්‍රම ක්‍රමී ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. මේ ශ්‍රද්ධාව නැත්නම් අඛණ්ඩව පවත්වාගෙන ශ්‍රද්ධාව වැඩ ගන්න මට්ටමට යන්න නම් ක්‍රියාත්මක වෙන්න නම් කිසි කුසල ඡන්දයක් අවශ්‍ය කරනවා. මේ දේ මම කරලා බලන්න ඕනේ මේ ශෝක පරිදේව මේ දුක් දෝමනස් ඉදිරියට ඉදිරිපත් වෙන්නේ අහම්බෙන් එන දෙයක් නෙවෙයි ඒකාන්තයෙන්ම තමන්ගේ පෙර කර කුසල අකුසල Java ඒ වගේම මේ ජීවිතේ ගත්තා වූ තීන්දුවල අඩුපාඩුකම් නිසා මේ දේවල් වලින් මග ඇරලා යන්න ගියොත් අනුන්ගේ දොස් දැකලා හෝ ශ්‍රද්ධාව බිඳගෙන මග ඇරලා යන්න ගියොත් අපි මේ ධර්මයට ගෞරව කළා වෙන්නේ නැහැ සතිපට්ඨාන දේවල් පිළිගත්ත වෙන්නේ නැහැ. ඒ විදිහට පිළිගන්න නම් පිළිගත්තොත් පත්වෙන් තමයි අපි මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස වලට පුළුවන් තරම් පිළිඳින් හිටින් මුණ දෙන්න ඕනේ. එහෙම මුණ දෙන්න නම් කුසල ඡන්දය Taman විසින්ම මේක අත්හදා බලලා කරන ගතිය යුතුයි කියන කප්පෙට මේ ශ්‍රද්ධාව දිනු වෙන්න ඕනේ. එහෙම නොවුනොත් ඒක වීර්යයට නම් වන්න බෑ. ක්‍රියාවට නම් වන්න බෑ. ඒ නිසා යෝගාවචරය මේ මට්ටමේදී ඉන්ද්‍රිය ධර්ම සමබර වෙන අවස්ථාවේදී ඉන්ද්‍රිය ධර්මෙම නැත්නම් Taman අපේ ඇත්තා වූ දේම සමබර කිරීමෙන් විශාල ලාභ ප්‍රයෝජන ලබා ගන්නට පුළුවන් බව තේරුම් ගන්න. තේරුම් අරගෙන ශ්‍රද්ධාව මේ විදිහට නොසලී දිගට පවතිනට කුසල සංජාත් එක්ක නැත්නම් ප්‍රඥාවත් සමග ඇසුර ලබන්ට ඒ වාගෙන තව ඉදිරියට යනකොට වීර්ය දිනු කරගන්න උත්සාහ කරනවා. ශ්‍රද්ධාව කුසල ඡන්දේ කියන දෙකෙන් අනුබලය පිහිට ආධාරය ලැබෙනවා නම් විතරයි වීර්ය වැඩෙන්නේ. ඒ නැත්නම් තමයි වෙන විදිහට කියනවා නම් සතිපට්ඨාන භාවනාවෙන් ඒකාන්තයෙන්ම මේ සත්‍යාන විසුද්ධියයි ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස් අත්ථකමාය කියන විදිහට ආනිසංශ ඇතිය තියනවාය කියනක පිළිගන්න අදහන ශක්තිය ඇති කෙනාට විතරයි ඒ විසෙදී ව්‍යාපාර කරන්න පුළුවන්. ඒ විදිහේ උනන්දු වෙන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් ව්‍යාපාරයේ ඇදවට. ඇදෙන වැටි ඉදිරියට යන්න නම් වීර්ය අවශ්‍ය වෙනවා. මෙන්න මේ කියන වීර්යය නැත්නම් ශ්‍රද්ධාවේ පසුතලයේ ලැබිච්ච උපවැටිච්ච උපදිස්ත්‍රේ සම්පත්‍ය ලැබිච්ච උපස්තම්භක භාවය ලැබිච්ච මේ වීර්යය යෝගාවචරයන් භාවනාවේදී මුලින් අර කියපු විදිහට අරමුණට නැවත නැවතත් හිත නැංවීමට අවශ්‍යයි. හිත නැංවීමට යොදවන. නමුත් මේ නංවන නංවන වාරයක් පාසා ජන්මක් වෙන විදිහට, හරියන විදිහට, ජය ගන්න විදිහට කරන්න විශේෂ එල්ලයක් අවශ්‍යයි. එහෙම නැත්නම් ඒ සත්‍විව වීර්යයට නිතරම සම්මා සංකප්පයෙන් නැත්නම් විතක්කයෙන් උදව් උදව් ආධාර කරන්න වෙනවා. එහෙම නැති වුණොත් Taman භාවනා නම් කරනවා. පින්දෙන අවස්ථාවේදී පින්දුම මෙනෙහි කරනවා. හැකිලිම අවස්ථාවේදී හැකිලිම මෙනෙහි කරනවා. සමහර වෙලාවට වරදිනවා. සමහරලාට හරියනවා. හරි ගිහිල්ලා සමහර වෙලාවට සතිය පිහිටියට පස්සේ යම් ප්‍රමාණයකට අර මුණ මුණට මුණ දාලා තියෙන වගේ පේ. පින්දෙන අවස්ථාව බව දන්නවා. හැකිලින අවස්ථාව බව දන්නවා. නමුත් හිත බලාන ඉඳද්දිම ගුලි වෙනවා. අකර්මණ්‍ය වෙනවා. අක්‍රිය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අවස්ථාවේදී යෝගාවචරය එල්ලය නැත්නම් බින්දෙන අවස්ථාවේදී ඒ පින්බීමටම එල්ල කිරීම, හැකිලෙන අවස්ථාවේදී හැකිලීමට එල්ල කිරීම කියන මේ එල්ල කිරීමේ ධර්මයේ විතක්කේ සම්මා සංකප්පේ හරි හැටියට නොයදුනොත් එල්ල කරන එල්ල කරන වාරයක් පාස ඒ අරමුණෙන් පිටපයින්නවා හිත. ඒ පිටපැනීම නිසා සාර්ථක භාවය නොලැබීම නිසා ක්‍රමයෙන් ක්‍රමයෙන් හිත කුසීත භාවයට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒක හරියට බටර් ටිකක් වගේ දෙයක් සීතල තැනක තිබ්බොත් ඒක පාන්දක් එක ගන්න හෝ පිටියකට ගන්න හෝ දුෂ්කර වෙනවා. ගත්තත් ඒක කැඩිලා යනවා. පැතිදී තර වෙන ගැටි නැතු වෙනවා. නමුත් ඒක උණු වෙනවා නම් ඒ කර්මන්නේ වෙනවා නම් වැඩ ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි වීර්යය මේ ඉන්ද්‍රිය සම කරන අවස්ථාවේදී වෙන විදිහට කියනවා සමාධියත් සමග වීර්ය සමබර කරන වෙලාවේදී හරිම එල්ලේ නිවැරදි එල්ලේ පිළිබඳ යෝගාවචරය නොසලකිලිමත් වුණොත් වීර්ය පවතිනවා නමුත් ඒක වැඩ ගන්න බැරි තත්ත්වයක නැත්නම් පිළිහෙන කීන මිද්දේට යට වෙන වීර්යයක් බාටපත් වෙනවා මේ නිසා යෝගාවචරය මේ අවස්ථාවේදී ඒ අරමුණට හිත තල්ලු කරන වෙලාව පමණක්ම කරලා සන්තෝෂ වෙන්නේ නැතුව හරියටම නිවැරදි ඉල්ලේ ඇති කරගන්න. මෙහෙම ඉල්ලේ ඇති වෙනවනම් හිතේ කර්මන්නේ භාවයේ දිගින් දිගටම පවතිනවා. මේක භාවනාවේදී අරමුණට හිත ඉල්ල කිරීම සහ අරමුණට නැවතනට හිත නැංවීම කියලා කියන්නේ. එදිනෙදා කටයුතු වලදී Tamange භාවනා වැඩ පිළිවෙලේදී ප්‍රිය අරමුණු අප්‍රිය අරමුණු ආපුවාම ප්‍රිය අරමුණ විශේෂයි නම් යෝගාවචර උනන්දුව යෙදේ. අපි අරමුණු ආපුනම වැඩේ යෙදුණත් විතර ප්‍රිය භාවයක් නැහැ. ඒ කරදරයක් බාටපත් වෙනවා. එහෙම වෙනකොට ඒ වැඩේ නිසා වෙහෙසටපත් වෙනවා. වෙහෙසටපත් වෙච්චාම වැඩෙත් එපා වෙනවා. අර ප්‍රියමනාපව කරන කොටසට පවා ජීවිතය පිළිගන්නවා. මේ නිසා යෝගාවචරය විපස්සනාවේදී අර කලින් අපි මතක් කරගත්තා විදිහේ විපස්සනාට කිසියම් දෙයක් ලොකුත් නැහැ. විපස්සනාට කිසියම් දෙයක් පුංචිත් නැහැ. ඒ නිසා ඉදිරිපත් වෙන සෑම දෙයකටම සම වීර්යය යොදවන්න පුළුවන්කම තියෙනවනේ අන්න යෝගාවචරයාගේ මෙලෙක් වෙන ගතිය මු르දු වෙන ගතිය නැත්නම් කර්මන්නේ ගතිය පවතින මේකට හොඳ උපමාවක් බණ කියන අවස්ථාවල ඒ ගුරුම ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා වාහනයක් නිතර දුවනවා නම් හැම වෙලාවෙම නතර කරලා තියෙනවා වෙනවා නිතර දුවනවා නම් ඒ වාහනයේ ඇක්චුලි තැම්පත් කරලා තියෙන ඉන්ජිමේ තැම්පත් කරලා තියෙන බැටරිය හොඳට charge වෙනවා. මේ charge වෙන නිසා ඕනම වෙලාවක ඒ වාහනේ නැවත පණ ගන්නවා කියලා. එහෙම නැතුව මේ වාහනේ දුවනවට වැඩිය නතර කරලා තියෙන වාහනයක් නම් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර බැටරිය නැවත පණ ගැනීම charge වීම අඩු වෙන නිසා යම් කිසි වෙලාවල් වල මේක තල්ලු කරන්න වෙනවා ස්ටාර්ට් කරන්න බලන්න. එහෙම කරලා ටිකක් දුවලා ඉල නතර කරලා දිගින් දිගටම දිගින් දිගට බැටරිය දුර්වල වීම නිසා නැවත නැවත පණ ගැනීම අපහසුයි. පණ ගැනීම විතරක් නෙමෙයි. මේ බැටරිය දුර්වලකම නිසා විදුලි කෝෂයේ දුර්වලකම නිසා නලාව ගැහුවත් නැත්නම් විදුලි සංඥාගත්තු කරත් බල අඩු වෙනවා. අන්න ඒ වගේ තමයි ඉන්ද්‍රිය ධර්ම අතර සමබරතාවයේ කියන වඩා ගැඹුරු පැත්තෙන් භාවනා ගෙනියන යෝගාවචරයක් මතුවෙන මතුවෙන සෑම අරමුණක් විශේෂයි. කර්මන්නේ භාවයේ සජීවී භාවයේ වීර්යවන්ත භාවයේ නැති වෙනමන යම් යම් කටයුතු බාධක යම් යම් කටයුතු සාධක වශයෙන් සාම චෝරණ බේරන ගැටියටපත් වෙනවා නම් වීර්ය කුසීත වෙන කප්පටපත් වෙනවා. මේක සම්බන්ධයෙන් අපේ අපවත්ති නායක ස්වාමීන් වහන්සේගෙන් පුද්ගලිකව දැනගන්න ලැබුණ දේ තමයි ස්වාමීන් වහන්සේ නිතරම පිළිගන්නේ අදහන දේ තමයි සිත් නිට්ටරම දෙක යොදවලා කියන්නේ. එක්කෝ භාවනා අරමුණේ විචයදවලා කියනවා. මතුවෙන පින්බීමක් පාස යොදවලා කියනවා ඒ පිළිබඳ සංඥාවෙන් පසුනවා. සෑම හැකිලීමක් පාසාම ඒ කරන දේ පිළිබඳව අවදි භාවයෙන් පසුනවා. ඒ වාගේම සක්මන කරන වෙලාවේදී හැම අවස්ථාවකම නැත්නම් හැකි හැම වෙලාවකදීම එසවීම වශයෙන් යැවීම වශයෙන් තැබීම වශයෙන් වීර්යවන්ත භාවයේ නැගිටවල තියෙනවා. නැත්නම් ඔසවා තබනවා. එකක්වත් මේ දේ නොකරකේ යුතුයි මේ දේ ගණන් ගන්න දෙපා මේ දේ ඉතරානිසංස නැහැ කියලා සම්ලංගසලකාර වෙන්නේ නැහැ. ප්‍රිය භාවය නිසාමත් වෙන්නේ නැහැ අපේ භාවය නිසාමත් වෙන්නේ නැහැ. ඒ වගේම ඉම්බායිදව තමන් කරන්නා වූ අනිකොත්වත් පිළිවෙත් කටයුතු වලදී පවා එකකින් එකකට හිත හංගන්න යනවා. මේ දේ ඉවර කරන අදහසින් කරනවා කියන අදහසක් නැහැ. කරන හැම දෙයකටම ඉතාම ප්‍රසන්න හිතෙන් එළඹ සිටි සිටින් කටයුතු කරනවන තමන්ට නොදැනී ඇතුළත බැක්ටීරියක් සාර්ථක නොදැනීම විදුලි කෝෂේ පණ ගන්නවා මේ විදුලි කෝෂේ පණ ගන්නම යෝගාවචරය ඕනෙම අවස්ථාවක අවදිමත් උත්තරයක් වඩපත් වෙනවා මොනම දෙයකට උනත් ඕනෙම වෙලාවක නැගිටව ගන්න ලේසි තත්ත්වයක් තියෙනවා ෆෝන් එක හොඳයි ලයිට් දැම්මොත් හොඳට ලයිට් කරනවා අන්න ඒ කාර්කක් වගේ කිසිම බයක් නැතුව වාහනයකට ගමනකට පාවිච්චි කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් යෝගාවචරයාගේ භවමත් පවතිනවන හොඳ දේවල් නරක දේවල් වෙන් කරන ලොකු පුංචිකම් බලන අවස්ථාවක් යදෝලා වීර්යයට පාඩුවේ ඒක යෝගාවචරයාගේ මේ කියන ඉන්ද්‍රිය ධර්ම සමබර කිරීමේ අවස්ථාවට බාධා මේ නිසා මේ ඉන්ද්‍රිය ධර්ම සමබර කිරීම අවස්ථාවේ යෙදී සිටින යෝගාවචරයන්ගේ වැඩපිළිවෙල මේ ඉන්දිය ධර්ම ඇති කරන ආධුනික යෝගාවචරයක වැඩ පිළිවෙලට වැඩිය එදිනෙදා වැඩ විසේ සක්මන විසේ සතිය විසේ සවිස්තර බවක් තියෙනවා. යෝගාවචරයාගේ අවදිමත් භාවයේ ධර්මයේ විසේ විශේෂයෙන්ම ඉන්දිය ධර්ම විශේෂයේ සංවේදී වෙනවා. එහෙම සංවේදී වෙනවනම් මත වෙන මත වෙන සෑම අවස්ථාවක් ඉක්මවලා ඒක තමයි සාධකයක් කරගෙන ඉදිරියට ය아가න්න පුළුවන් වෙනවා. එහෙම වෙනවනම් අර සතිපට්ඨාන ධර්මයේ ඉදිරියට ආවෝ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී ක්‍රම සෑම දෙයක්ම. නැත්නම් මතුවෙන මතුවෙන සෑම දෙයක්ම න්‍යායස්ස අධිගමාය කියන හයවෙනි ආනිසංසයට යාවුන. එන ක්‍රමයක් කියනවනේ මතුවෙන මතුවෙන සෑම දුෂ්කරතාවයක් තුළදීම ක්‍රමයේ තේරුම ගන්න. මේ දුෂ්කරතාවයේදී සද්ධාව පවත්වන්න ඕනේ මෙහිමයි. මේ දුෂ්කරතාවයේදී වීර්යවන්ත වෙන්න ඕනේ මෙතනයි. සතිමත් වෙන්න ඕනේ මෙතනයි එන්නේ එතකොට ශ්‍රද්ධාව සමාධිය වැඩෙනවා මේ සමාධිය තුල ප්‍රඥාවක් විශේෂ සූරකමක් ඇති කර ගන්නවා මෙතනදී මේ දේ කළ යුතුයි කියලා අන්නේ විදිහට ඉදිරිපත් වෙන දුෂ්කරතාවේදී Tamange ශ්‍රද්ධාව වැඩෙන ඉතාමත්ම ලේෂ මාත්‍රයකින් වීර්ය පවත්වාගෙන යන්න පුළුවන් ලේෂ මාත්‍රයකින් සතිය පවත්වාගෙන යන්න පුළුවන් ලේෂ මාත්‍රයකින් සමාධිය වැඩෙන ලේෂ මාත්‍රයකින් ප්‍රඥාව වැඩි ලේස මාත්‍රයකින් නම් ඒ ලේස මාත්‍රයේ කුංචි කළ සලකන්න නරකයි. දුෂ්කර අවස්ථාවේදී පවා ලේස මාත්‍රයකින් හෝ තමන්ගේ ශ්‍රද්ධාව, විද්‍ය සමාධිය, විද්‍ය සතිය සමාධිය ප්‍රඥාව වඩන්න පුළුවන්. ඒ වෙලාවේදී ලැබෙන අර ලේස මාත්‍ර වූ ඉන්ද්‍රිය ධර්ම තමන්ට පක්ෂපාත නැත්නම් තමන්ට සප්පාය වෙලාවේදී ලැබෙන විශාල ලාභත් එක්ක කලකල කුංචි කළ සැලකුවොත් ගමන පාදේ. මේ නිසා යෝගාවචරය ඉන්ද්‍ර ධර්ම සම කරන වෙලාවේදී මතුවෙන සෑම දුෂ්කරතාවයක්ම ඒ යෝගාවචරයාගේ අභ්‍යන්තර ශක්තිය සමබර කරලා බලන්ට හොඳ පරීක්ෂණයක් බවට පත් වෙනවා. මේ විදිහටපත් නොවි පරීක්ෂාවට භාජනය නොකර ඉන්ද්‍රිය ධර්ම දැඩි කරන්ට නැත්නම් සමබර කිරීම කරන්න තමයි. මේ නිසා මුල් මුල් අධ්‍යක්ෂින් සහිත යෝගාවචරයේදී මතුවෙන දුෂ්කරතාවලදී තමන්ගේ අවදිමත් භාවය තමන් කරගෙන යන වෙලාවේදී ඉදිරිපත් වෙන පුංචි කුසල පුංචි ශ්‍රද්ධාවත් පුංචි වීර්යය පුංචි සති පුංචි සමාධි පුංචි ප්‍රඥා වැඩියෙන් පුංචි කළ කලකම් නැතුව ඉදිරියට යනවන විශාල වශයෙන් ඉදිරියට ඇත්තා වූ ඉන්ද්‍රිය සම්බර කිරීමේ ඉන්ද්‍රිය ධර්ම ආයතන භාවත එතන ඉන්ද්‍රිය නියම ඉන්ද්‍රිය භාව බාඩපත් කරන්නේ කෙලස් වලට කෙලින්ම මුහුණ දෙන්න. මොනම දුෂ්කරතාවයකින් මුහුණ දෙන්නපත් වෙලා එයින් පිට බෝධ්‍යංග ධර්මපත්තට. නැත්නම් නියම බෝධිය මේ මේ දුෂ්කර මේ මේ විෂමතා ලෝකයේදී සමහිත පවත්වමින් ඉදිරියට ය아가න්න ශක්තියක් ඇති කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඝන බහල වූ ගොරෝසු ආකාරයට ඇති කරගත්තා වූ අප්‍රමාදය සතිය මේ සියුම් අවස්ථාවේදී ඊ타නත්ම ඥානාන්විතව ඊ타නත්ම සූක්ෂමව අවස්ථුවක් විතරයි යෝගාවචරයට පුළුවන් වෙන්නේ නිතිගෙන සිටින නොපෙනී සංගවී සිටින කෙලෙස් උදුරලා ගන්න. එහෙම නැති වුණොත් මේ අවස්ථාවේදී ඉදිරිපත් වෙන මේ අභියෝගයට මූල දෙන්නේ නැති වුණොත් ඒ යෝගාවචරය නැවත අන්නර කන බහල ස්වරූපයටපත් වෙනව සියුම්තාවයටපත් වෙන තියෙන අවස්ථාව මගේ හැදෙනවා. ඒ නිසා මූල ධර්ම තමන්ගේ අධ්‍යක්ීම් සමග සමබර වෙන විදිහට ඉදිරිපත් වෙනවනම් ඒක අපිට ලොකු වාසනාවක් විදිහට සලක ගන්න ඕනේ. එතකොට ඉදිරිපත් වෙන કોઈ දේ වුණත් හොඳ පුංචි හොඳ නරක වශයෙන් බෙදන්න නැතුව ලොකු පුංචි වශයෙන් බෙදන්න නැතුව මුලදී ගන්න පුළුවන් වුණොත් ඒක මේ ඉන්ද්‍රිය සමබර කිරීමේ විශේෂ අභ්‍යාසයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි අද වශයෙන් වර්තමාන වශයෙන් කරගෙන යන මේ වැඩපිළිවෙලට භාවනා වැඩපිළිවෙලට ඉදිරිපත් වෙන අධ්‍යක්ීම් වලට මේ උපදේශනාවේ සඳහන් වෙන මේ සියුම් මූලධර්මත් ලං කරගෙන අපි මේ කරගෙන යන වැඩපිළිවෙලේදී ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව වැඩි කර ගැනීමට මේ මූලධර්ම හේතු වේවා. ඒ වගේම තම තමන් විසින් වීර්යයෙන් වඩා ගන්නා වූ අධ්‍යක්ීම් හේතු වේවා. ඒ වීමෙන් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙලා උච්ඡංග ආර්ය අෂ්ටාංගික මාර්ග වශයෙන් සත්‍ය බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කර ගැනීම මේ සියලුම නාම රූප ධර්මයන්ගේ දෙවි යෑමෙන්ම මතු කරගත යුතු මේ කාන්ත සුන්දර ත්‍ත්වයට යා ගැනීමට මේ ධර්ම දේශනාව හේතු වේවා කියන මෛත්‍රී සාගත කරුණා සාගත ප්‍රාර්ථනාවෙන් අදට નિયમિત ධර්ම දේශනාව මෙතනින් අමාර කරනවා Thank you.